එහෙම අපේ හැමදෙරනේ ඒක හොඳ පැහැදිලි ඒකත් හොඳ පැහැදිලි කිරීමක් අවසාන කෙටි ප්‍රශ්නයක් තියෙනවා අපේ හැමදෙරනේ අර වහන්සේ කිව්වා මේ අර මේ ශාසනයෙන් පරිබාහිර ඒ කියන්නේ බුද්ධ බෞද්ධ කමෙන් බුද්ධාගමෙන් පරිබාහිරව අර ඒ කියන්නේ වෙනත් ආගමිකයෙකුට එහෙනම් වෙනත් ලබ්ධිකයෙකුට අමෝහය ඒ කියන්නේ ඒක ඒකේ මට්ටම අඩු වගේ එකක්. එතකොට අපි හඳුරන්නේ අපිට එහෙම නිශ්චිතව කියන්න පුළුවන් කමක් ඒ කියන්නේ අපි අපි බෞද්ධ බව ඇත්ත අපි ඒකට කැමති බව ඇත්ත ඒක පැත්තක තිබ්බොත් අපි හඳුරන්නේ අපිට කියන්නේ අපේ එක හොඳම එක කියන එක වගේ අදහසකින්ද අභාවිතේ ඒක නැත්තම් ඒ නිසා තමයි මම කිව්වේ බෞද්ධ වෙච්ච පමණට ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ කියලා බෞද්ධකම කියන එක ප්‍රඥාවට සා ඒ කියන්නේ අර ප්‍රත්‍යසපේන ඒ තමයි අපිට නිවන ගැන. ඒකයි මම කිව්වේ උත්පත්තියෙන් බෞද්ධ වීමත් මහා භාග්යක්. එහෙම වෙච්ච නිසා තමයි අපිට මේ නිවන ගැන මේ ගැඹුරු ධර්මයන් ගැන අහන්න ලැබෙන්නේ. හැබැයි අහන්න ලැබිච්ච පමණට එයා තුල ප්‍රඥාව අවදි වෙන්නේ ඒ නිසා මේක මේ බෞද්ධකම කියන කාරණය මත නෙමෙයි රැඳෙන්නේ. අවශ්‍ය හේතු ප්‍රත්‍ය මත. ඉතින් හේතුප්‍රත්‍ය සාධනය වෙන්නට මේ බෞද්ධකම කියන පරිසරය උදව් වෙනවා. දැන් අර අර මේ ඍෂිවරයාට එහෙම නැත්නම් අර තාපසයාට හිමාලය කියන පසුබිම උදව් වෙනවා වනාන්තරය උදව් වෙනවා අර ක්ලේශයන් යටපත් කරගෙන ගුණධම් වඩන. මොකද තාම කෙලෙස් සහිත නිසා. කෙලස් නැසුවට පස්සේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බෞද්ධද කියන කතාවක් එතනින් එහාට අදාළ නැහැ. හැබැයි එතකම් මේ සම්මුති මේ පදනම් මේ පසුබිම් ඒ හැම එකක්ම අපට උපකාර වෙනවා ඒ තියෙන කෙලෙස් ධර්ම යට කරගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරන්න. මගේ අර එතනට අදාළ ප්‍රශ්නේ වුණේ අපේ අමුතුරනේ දැන් වෙනත් ධර්මයක ඒ කියන්නේ නිවන කියන එක ස්වභාව ධර්මයේ තියෙන නිසානේ අපිට ඒක ඒක ඒ කියන්නේ මෙලෝ අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපේ හැඳුරන්නේ වෙනත් ධර්මයකට ඒක බැහැ කියන තහවුරුතාවය අපිට කියන්නත් බැහැ නේද අපේ හැඳුරන්නේ අපිට මේක විධිමත් විදියට තියෙන ඔව් වෙනත් ධර්මයක ඒක කියවෙනවා නම් ඒකට තමයි බුද්ධ ධර්මය කියන්නේ අපි කියමු අපේ දෙසු නිසා නෙමෙයි උදාහරණ දෙසු නිසා නෙමෙයි ඊළඟට මේ ඒක අපි බෞද්ධ වෙච්ච නිසා නෙමෙයි ඕක හොඳ ප්‍රශ්නයක් ඕක හරි සූක්ෂම කාරණයක්. ඒ කියන්නේ කෙනෙක් තුල බෞද්ධ කියන අභිමානය අපේ එක තමයි හොඳ අනිත් එක මිත්‍යා දෘෂ්ටිය අනිත්තන කොතනක වන්නේ කියන කතාව එන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ ඍජුවම ওই කතාව කියනවා කාටද අවසාන අවස්ථාවේ පිරිනමන් මංචකයේදී කවුද එන්නේ? සුබද්ද පැවිදි වෙන. සුබද්ද කරන දේශනා මොකද්ද? සුබද්ද මේ මේ තථාගත ශාසනයෙහි පමණයි පළමු ශ්‍රමණයා දෙවන ශ්‍රමණයා තෙවන ශ්‍රමණයා සිව්වැනි ශ්‍රමණයා හමු වෙන්නේ අන් කිසිදු සසුනක නැත. ඒ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මේ පුද්ගලයෝ හතර දෙනාම ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. වෙනත් කිසිදු ශාසනයක නැත කියලා දේශනා කරන්නේ සර්වඥයන් වහන්සේ. අපි කියන කතාවක් නේ. ඒතකොට ඒ කියන්නේ මේ මගේ එකේ විතරයි හොඳ එක තියෙන්නේ අනිත් ඒවා වැඩක් නැහැ කියලා නේද? ඒ ඒ පෙන්වන්නේ යථාර්ථය. ඒකයි මම කිව්වේ යමක් වර්ණනා කිරීම ලෝභ මූලිකව කෙරෙන්නත් පුළුවන් ප්‍රඥා මූලිකව කෙරෙන්නත් පුළුවන්. දැන් එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේට ඔය කතාව කියන්න හොඳම තැනක්නේ කාලාමයින් අහනකොට අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා දැන් අපි මොකද්ද පිළිගන්නේ කිව්වම බුදුහාමුදුරන්ට ඕන නම් දේශනා කරන්න තිබුණනේ ඒ ඔක්කොම ප්‍රතඥයි මම තමයි සර්වඥ මේ මම කියන එකයි හරි කියලා. එහෙම කියන්න ගියේ නෑනේ. එහෙම කියන්න ගියේ නැත්තේ එහෙම කිව්වනම් ඒගොල්ලන්ට තවත් අර ගොඩේම තව එකක් විතරයි. ඒක ඥානය අවදි වෙන්න හේතු වෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව කෙනෙක් අමාරුවේ වැටෙනවා නම් ඒ බඳු තැන්වලදී උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ දෙන උත්තරේ නිසා අරයා පටලවා ගන්නවා. එක අවස්ථාවක ලෝකේ අන්තවත්ද අනන්තවත්ද ඔය කතන්දර ටික අහගෙන කෙනෙක් එනවා. එතකොට තථාගතයන් මරණින් මතු ඉන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා තපණීය ප්‍රශ්නයට. පස්සේ ආනන්ද හැඳුරු ඒ ඒ බ්‍රාහ්මණයා ගියාට පස්සේ ආනන්ද හැඳුරු අහනවා ස්වාමීනි ඇයි ඒතනත්තාට ඉතින් පැහැදිලි කරලා දුන්නේ නැත්තේ? ඒ මෙතන මේ එහෙම එකක් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා කිව්වනම් එයා තව දෘෂ්ටියක පැටලෙනවා. තව අන්තයකට යනවා. එනිසා තියෙන දෘෂ්ටිය මදිවට තවත් දෘෂ්ටියක පැටලෙන්නේ නැති වෙන්නට තමයි එතන නිශ්ශබ්ද වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේක හොඳයි අරක හොඳයි කියලා මතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට අවශ්‍ය සත්‍ය මතු කරන්න. යථාර්ථය මතු කරන්න. දැන් ඔයගේ තව අවස්ථාවක් තියෙනවා. අර මේ කාපටික බ්‍රාහ්මණයා මට මතක හැටියට බුදුරජාණන් වහන්සේ වෙත ඇවිදින් කියනවා කාපටික නෙමෙයි ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා මේ ශාක්‍යයන් කියන්නේ මහා මාන්නාධික జాතිය කිසි කෙනෙකුට ගරුසරුවක් නැහැ මෙහෙම කියලා ශාක්‍යයන්ට දොස් කියන. දොස් කියාගෙනම තමයි එන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරහනවා මේ ඔච්චර මේ කිපෙන්ට ශාක්‍ය මොකද්ද ඔබට කළේ කියලා. ඊට පස්සේ Tamanට කරපු කෙනහිලි කන් ටික කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සනන් කුමාර කියන බ්‍රහ්මයා කරපු ප්‍රකාශනයක් මතු කරනවා. කත්තියෝ සෙට්ටෝ එහෙම ගාතාවක් කියනවා. ඒ කියන්නේ මේ ඉපදුණු සත්ත්වයින් අතර ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රීය ජාතිය ගැන කතා කරනවා නම් ඒ ජාතීන් අතර ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රීය ජාතියයි කියලා ඒ සනන් කුමාර කියපු බ්‍රහ්මයා කියපු මේ කතාව සත්‍යයි. කියලා එතනින් තමයි බුදුහාම පටන් ගන්න. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තමන් ශාක්‍ය කුලේ ඉපදිච්ච නිසා තමයි දැන් මේක වර්ණා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. ඒ නිසා තමයි කාලය, දීපය, දේශය, කුලය පවා බලන්නේ. ඒ එතන ඒ සාධක ටික, ඒ සාධක ටික අවශ්‍යයි ඒ ඥාණය මතු කරන්න. ඒ අවශ්‍ය සාධක ටික ගොනු කළා මිසක් අර කුලේද මේ කුලේද අදාළ නැහැ. හැම හැම බෝසත්වරයෙක්ම ශාක්‍ය කුලයේ උපදින්න ඒ කාලෙට විශිෂ්ට තැන. එතකොට මේ කුලය කියන්නේ මොකද්ද? මේ මෞපිය පරම්පරාවෙන් මේ ඥාන වශයෙන් මේ උපරිම ඵලයක් ගොඩනගන්න පුළුවන් සාධක කොතනද තියෙන්නේ? එතකොට එතන තමයි අර මෞපියොත් උපදින්නේ ප්‍රාර්ථනාවත් එක්ක. ඒකටයි මේ මෞපියන්ට ප්‍රාර්ථනාවක් තියෙන්නේ. මේ මෞපියන් ප්‍රාර්ථනා බලයෙන් උපතන උපදිනවා. බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාව විතරක් නෙමෙයි ප්‍රඥාවෙන් හරියට කාරණේ දැකලා එතන උපදිනවා. එහෙම නැත්නම් දැන් අද කාලේ මේවා හරියට හේතුඵල වශයෙන් තේරුම් ගන්න නැති නිසා තමයි කුලය කුලය මොකටද බුදුහාර කුලය ප්‍රතික්ෂේප කළා. කුලය ප්‍රතික්ෂේප කළා තමයි නිවන් දකින්න කුලය අදාළ නැහැ. හැබැයි මෙතන කුලය කියන්න කියන්නේ මොකක්ද? ඒ පීතෘ පරම්පරා. ඒ පරම්පරාව තුල තියෙන සාධක දුර්වල නම් කොහොමද මේ ਸਰවඥතා ඥානයක් උපදවන තැනට ප්‍රඥාව අවදි කරන්නේ? මොකද නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන්නේ. ඒ රූප ධර්මයන්ගේ යම් දුර්වලකමක් තිබුණොත් අර ඥානය ඒ මට්ටමින් අවදි කරන්න බෑ. ඔව් ඔව් ඔබ වහන්සේ කියන එක හරි අර දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඒ කියන්නේ බුද්ධත්වයෙන් කරන කාර්ය ගැන තමයි උන්වහන්සේ අවධානය අවධානය යොමු කරන්නේ. අන්න ඒ වගේ කෙනෙකුට විමුක්තියට මඟ සැලසෙන ක්‍රමයක් තියෙනවා. ඒකට අදාළ සාධක තියෙනවා. ඒ මොකද සත්‍යය ලෝභ ද්වේෂ මෝහ මත යැපෙන්නේ. සාංශාරික ඇබ්බැහි මත යැපෙන්නේ. ඒ ඇබ්බැහි වලින් සත්‍යය මුදවලා වෙන පැත්තකට යොමු කරන්න පරිසරය අවශ්‍යයි. සම්මුති අවශ්‍යයි. සංකල්ප අවශ්‍යයි. සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒතර මේ සාධක ටික නැතුව යම් කිසි කෙනෙක් එතනට යනවා කියන එකක් එහෙම सिद्ध කරන්න බෑ. එහෙම වෙනවා නම් ඉතින් හේතුඵල ක්‍රියාවලිය කියන එකක් ගැන අපිට වැටහීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුඵල ගැන අපිට වැටහීමක් අවශ්‍ය වෙන්නේ මේ ඵලය ගොඩනගන්න මොන සාධකද ඕන වෙන්නේ. ඒ සාධක ටිකට එන්න වෙනවා. ඒ සාධක ටිකට එනකොට ඒක බුද්ධ ආගමද වෙන ආගමක්ද කතාවක් අවශ්‍ය නැහැ. හැබැයි මේ බුද්ධ ආගම කියලා අපි හඳුනාගෙන ඉන්න තැන තමයි මේ සාධක ටික බහුලව තියෙන්නේ. අනිත් තැන්වල මෙතනින් විසිරලා ගිහින් තියෙන්න පුළුවන් යම් යම් කාරණා. ඒ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක් විසින් තමයි මේ ගැඹුරුත්තේ. අනිත් ඒවා අනිත්යගේ ඥාණයට විශේෂ වෙනවා. ඒකයි මම කියන්නේ දැන් බටහිර විද්‍යාවෙත් මේ රූප බෙදීමක් තියෙනවා. ඒ බෙදීම යම් පමණකට ඒගොල්ලෝ බෙදාගෙන බෙදාගෙන යනවා. හැබැයි දැන් අද කියපු එක හෙට වෙනස් කරන්නේ ඒගොල්ලන්ට අවසාන තැනට තාම ගන්න බැරි වෙලා තියෙනවා. ඒතර ඒ අත්හදා බැලීම් තුලින් තමයි වෙනස් කර කර යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේම අත්හදා බල බලා ටික ටික පස්සේ පස්සේ අවබෝධ කරගන්නේ. උන්වහන්සේ පළමු ධර්ම දේශනාවෙන්ම පටන් ගත්තේ පූර්ණ වශයෙන් ඒකේ පරතරට දැකලා. ඒ නිසයි සර්වඥ කියන්නේ. එහෙම අපේ හඳුනේ අනිත් එක බුදුරජාන් වහන්සේට කලින් නිවන කියලා සංකල්පයක් කවුරුත් කතා කරලා නැහැනේ පළවෙනි වෙනත් බුදු කෙනෙක් වෙනත් බුදු කෙනෙක් කතා කරන්න ඒක ඒ ශාසනය අතුරුදහන් වෙලා ඒක මහජන අතරින් ගිලිහිලා ඊට පස්සේ තමයි නැවත බුදු කෙනෙක් පහළ දෙවෙනි එක අනිත් උන්වහන්සේ දේශනා කරන්නේ ඒව බල ඒ කියන්නේ උන්වහන්සේගේ මාර්ගය පිළිපදලා ප්‍රතිඵල තියනවාද කියලා බලන්න කියන අදහසනේ එතනින් ප්‍රශ්න ඉවරයි මම හිතන්නේ අපේ අපිට ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීමට අවසරයි. දරවසම. දරවසම.